බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියනවද ගොඩක්? අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක් වගේ තියෙනවා. ප්‍රශ්න තුනක් අතර ප්‍රශ්න තුනක් තියෙනවා. අහන්නද ඊට එහා කවුරුත් ප්‍රශ්න දාන්න එපා. අද දැන් කාල වෙලා නැති නිසා ඊළඟ දවසේ අහන්න. ওই ප්‍රශ්න තුන ගන්න කොහේනම් කතා කරලා ඉවර කරන්න අපි. ගරු ස්වාමීන් වහන්සේ මේ චතුස්සත්‍ය ප්‍රභේද ගරු රේරුකාණේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය නැමැති ග්‍රන්ථයේ සත්‍ය ප්‍රභේද යන කොටසේ අඩංගු වන්නේ සශ්‍රාව කුසල මූලය යනුවෙනි. එහෙම එකක් ඇත්තම ප්‍රශ්නයක් හැටියට නෙමෙයි ඒක එහෙම එකක් දාලා තියෙනවා. ටිකක් අධ්‍යයනය කරලා බලලා මම කියන්නම් ඔය ආය අහන්නේ අර චතුස්සත්‍ය සහ චතුරාර්ය සත්‍ය කියන කතාව. එතකොට දැන් ඒකේ ආ දැන් චතුරාර්ය සත්‍ය කියලා කිව්වහම ආර්යයන් වහන්සේලා විසින් දක්නා වූ සත්‍ය චතුස්සත්‍ය කියලා කිව්වහම සත්‍ය හතර කියන අදහසක් එහෙම වචනේ පුංචි වෙනසක් තියෙනවා නමුත් ඒක පාවිච්චි කරන්නේ මොන පදනමේද කියන එක මම පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලලා කියන්නම්